අවශ්‍ය වැඩ පිළිවෙල පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විලාසී මම කැමති අපි විදුරන් මහත්තයා මේ ඉස්සරහින් ගෙනත් තිබු චූඩමාන්ති ගැන වචන දෙක තුනක් කතා කරමු. අවසරයි මට සමාව වෙන්න ඕනේ මේ වෙලාවේදී ඔබ බුදුරන්ලාගේ තම මේ වටින කාලේ කප්පරයක් ගන්න එක ගැන මහා විශාල අත්දැකීමකට මම ඊට අවුරුදු 4ක ඉස්සෙල්ලා වත් වුණා. ඔස්ට්‍රේලියාවේ මගේ වැඩි මහල් පුතා වයස 27ක පුතෙක් නැති වුණා. ඉතින් ඒ අවස්ථාවේ මට හිතාගන්න බැරි වුණා මොන විදිහටද කටයුතු කරන්නේ කියලා මම බාපුතෙක් ඉන්න ඒ පුතයි මගේ නෝනායි ඔස්ට්‍රේලියාවේ ඉඳලා මම තනියම හිටියට ගෙදර මම මෙතනදී රැජ්ජ වෙන්නේ නැහැ කියන්නේ මගේ මේ අපේ නායක හඳුරන්න හම්බෙන් දසට ඉස්සෙල්ලා ඉඳලා තනි කරන වැන්ඩි බෝතලයක්ම දීලා. පහුවෙන්ද උදේ මම ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියන එක සමහරක් අයට විශ්වාස කරන්න බැරි තත්ත්වයකින් ඉන්න වෙලාවේ මාව කෙනෙක් ඉතිරිකල් දෙකගෙන ගියා. ඒ ඉතිරිකල් දෙකගෙන ගිහලා නායක හඳුරන්නේ මුලගස්සනකොට මම නායක හඳුරන්නේ හඳුරගත්තා මොකද මගේ පුතා නැති වෙන වෙලාවේදී නායක හඳුරු වැඩි හිටියේ කීස්බරු පන්සලේ. ඔස්ට්‍රේලියාවේදී අපිට බුලංකම ලැබුණා පුතාගේ හත් දොහේ දානේ නායක හඳුරන පිළිගන්න. කොහොම හරි මගේ සංසාරික සම්බන්ධයක් තියෙන්නේ. මම කියලා වැඳ ගමන්ම කිව්වේ මේ බොහොම සුන්දර මරණයක් වෙලා තියෙන එක. ඒ වචන ටික විතරයි කිව්වේ. ඉතින් ඊට පස්සේ මම මේ භාවනා මම භාවනා කරන්නේ මේ වැඩ සටහන් වලට සහභාගී වුණා. ඒ සහභාගී වෙන අවස්ථාවවලදී අපිට ස්ථානයක අවශ්‍යතාවයක් තිබිලා අපි ගියා එක වෙන මහත්මයෙකුත් එක්ක කට්ටියක් මීතිරිගලට සම්බන්ධ මේ වග මහත්යලා ඇතුළු ගොඩක් කට්ටිය ගියා. ඒ ගියාම එතනදී අපිට ජියොලොජිකල් වලින් මේ ස්වභාවිකමක්ව මේ ඉලපේ කරන්න හම්බ වෙන්නේ නැහැ මේක මොකද මේක නාය යනවා කියලා. මේ කවුරුත් ඒ වෙලාවේ පොඩ්ඩක් මූණ නරක් වුණාට නායක හඳුරන්ගෙන පොඩ්ඩක්වත් වෙනසක් තිබුණේ නැහැ. මගේ ඊටමක් තිබුණා යටියන්තොට. මගේ නැති හිටපු පුතා වෙනුවෙන් ගත්ත ස්ටේට් එකක්. මම ඒ වෙලාවෙම තීරණය කරුවා මේ ස්ටේට් එක මම පුතා වෙනුවෙන් බුද්ධ ශාසනය පූජා කරනවා කියලා මම ආම්දුරණ කියලා කිව්වා මේ සබරගමුයි තව ඉඩම් තියෙනවා කියලා මම එච්චරයි කිව්වේ. ප්‍රතිඵලය වුණේ දැන් අද ඊයේ නායක හඳුර වැඩි ඇතෙන්ට නායක හඳුරගේ කුටිය වැඩ කටයුතු ඉවර කරලා තියෙනවා. තව කුටි හතරක වැඩ කටයුතු ඉවර කරලා තියෙනවා. චෛත්‍යය වැඩ ඉවර කරලා තියෙනවා. බෝධින් වහන්සේගේ ගැන අපි හිතවල තියෙනවා. ඉතින් මම ඊයේ නායක හඳුරට බාර දුන්නා මොකද හිට මේ ඔස්ට්‍රේලියාවේ නිව්සීලන්ත වලට වැඩලා අපෝ ජනවාරි මාසෙත් තමයි අපිට හම්බෙන්නේ. නිසා මම දැනුත් එතෙන්ට යටියන්තරට යනවා මේ නායක හඳුරගේ කුටිය ඉස්සරහා ගස් ටිකේ ඒ චෛත්‍යයේ චූඩාමාණික්‍ය සහිත කොට තමයි මෙතන තියෙන්නේ. ඉතින් තමුන්ලාන්සලාට ඒකේ මේ වැඳ පුදාගන්න මේ අවස්ථාව සකස් කරන්න ඕනේ කියලා නායක හඳුරගෙන් අවසර ලැබුණා. ඉතින් ඒ පින් මගේ පුතාට ලැබෙන්න තියෙ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමුන්ලාන්සලාට චතුරාර්ය සත්‍ය හැකි ඉක්මනින් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමයි අපි. අපි කලින් මතක් කරගත්ත විදිහට අපිට තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවක් සඳහා මෙතන නුගෝදනේ ඒ සම්බන්ධ වෙච්ච ලකුණක් වශයෙන් ලිඛිත ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න තමයි ලිඛිත ප්‍රශ්න වලින් පාරාකාර පටන් ගන්නවා කෙසේ නමුත් ඒ අතරමඟදී සභාවේ ඉන්න නැත්නම්ගේ වාචික ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ සභාවේ මට ප්‍රශ්න නැතත් මයික් එකට කියන්නේ කියලා අගම මහත්තයා මගෙන් ඉල්ලා හිටලා තියෙනවා. මොකද නැත්නම් ප්‍රශ්නේ වාර්තාගත වෙන්නේ නැති සමයකින් නම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මම ප්‍රශ්න කියලා අපිට ශක්ති ප්‍රමාණයෙන් අපි පිළිතුරු සාකච්ඡා කරන්න බලමු. පළවෙනි ප්‍රශ්නේ උද්‍යාපීය ඥානීය වඩනා විට මාගේ ශරීරය සහ මූණ පිටතින්ද සෙලවෙනවා මින්දට ඒ විට මම ඇඟ දැඩිකොට තද කරගතිම් කරුණා කරමෙහි ඒ වැරද්දක් ඇද්දයි පහදා දෙනු මැනවි. ඉතින් මේ ප්‍රශ්න පිළිසිතුව ලියතේ නිසා මම කැමති අහන සභාවෙන් කවුරුහරි මේ ප්‍රශ්න විවේචනය හෝ උත්තර දෙන්න කැමතියි. නැවතත් ප්‍රශ්නේ උද්‍යප්පේ ඥානේ වඩනා විට මාගේ ශරීරයේ සහ මූණ පිටතින් සෙලවෙනවා මින්දනි. එවිට මම ඇඟ දැඩිකොට තද කරගතිමි. ගනිමි. කරුණා කරෙහි වැරද්දක් ඇද්දයි පහදා දෙනු මැනවි. ඔල්ලේ. කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තියෙනවා ඇත්ත මොක ප්‍රකාශයක් ඉස්සෙල්ලා තියෙනවා උද්‍යප්පේ ඥානේ බලන විට කියලා වඩනා වඩන වඩනා විට වඩනා විට උද්‍යප්පේ ඥානේ වඩනවට වඩා ඒ தත්ත්වයට එනකොට වැඩෙන தත්ත්වයක් තියෙන්නේ සිදුවීගෙන යන ක්‍රියාපිළිවෙල උදේ වය දක්ිනවා. ඒතර බොහෝ විට ශරීරයේ වෙන ක්‍රියාවලිය එච්චර දැනෙන්නේ නැහැ දැනුණත් ඒකට සමරසයක් ඇතිලා තියෙනවා. අපි ආසනයක ඉන්නවා නම් බොහෝ විට ඕක සිද්ධ වෙන්නේ ආසනයක අපි ඉන්නකොට එතෙන්දී හැම තත්ත්වයක් පිළිබඳවම ඉස්සෙල්ලම බොහොම දුරට සමරසයක් වගේ ඇවිල්ලා ගැටීමක් නැතු වගේ තත්ත්වයක් ඇවිල්ලා තදවීම ඒ වගේ දේවල් කෙරෙහි නිකන් දියාරු වෙච්ච ස්වභාවයක් තියෙනවා පටන් ගන්නකොට එහෙම නැත්නම් අර තත්ත්වයට ඇති වෙන්න බෑ අපිට. ඒ නිසා මේ මම හිතනවා සමහර විට උද්‍යාප්පයේ තත්ත්වය කියලා වෙන දෙයක් හිතාගෙන කියනවද දන්නේ නැහැ කියලා හැඟීමක් එනවා. ඒක කෙටියෙන් නැවත පුනරුච්චාරණය කරනවා නම් උද්‍යප්පේ ඥානේ වඩනා විට මාගේ ශරීරය සහ මූණ පිටතින් මූණ පිටතින්ද සෙලවෙනවා මෙන් දැනේ කියන වාක්‍ය විවේචනය කරනවා මේක මේ යෝගාවචරය විසින්ම මේක උද්‍යප්පේ ඥානේ කියලා කිව්වට ඒක ඇත්තටම එහෙම නොවෙන්නත් ඉතිතියි. ඒක පිළිබඳ විවේචනයකුත් තියෙනවා. ඒ මොකද හේතුව උද්‍යප්පේ මේකට තාක්ෂය එකතු කරනවා නම් ඒ ලොකු ස්වාමීන් වහන්සේ දීලා තියෙන උද්‍යප්පඥානයේ අවස්ථා දෙකකට ඇති වෙනවා. තරුණ උද්‍යප්පය සහ බලව උද්‍යප්පය කියන්නේ. තරුණ උද්‍යප්පය අවස්ථාවේදී ඒ නීපාමයේ උපක්ලේශ ධර්ම වල බලපෑම කියනවා. ප්‍රීති පස්සද්ධි ආලෝක ඕපාස ඒ වගේ දේවල් ඇවිල්ලා ඒවාද ඇත්ත මූල කර්මස්ථානයේ ඉන්නකද ඇත්ත කියන එක තාම ජීර්ණ වෙලා නැහැ. ඒ නිසා යෝගාචර බොහෝ විට ඇති වෙන කම්පන චංචල ප්‍රභා ආස්වාද මේ ප්‍රභාව ඥාන වගේ දේවල් කෙරෙහි සිලිලාරයක් පහල කරනවා කෝඩු ගති පහල කරනවා පහල කරමින් අරමුණ පාවා දීලා ඒවත් එක හැසිරෙන හැසිරෙන්න හැසිරෙන්න ඥානය දුර්වල ඊට පස්සේ හොඳට තේරුම් ගන්න ඒව නෙවෙයි ඒව මාර්ගේ නෙවෙයි නියම මාර්ගේ නම් එක්කෝ මූල කර්මස්ථාන නැත්නම් මේ ස්වභාවයෙන් ඇති වෙන දේ බලන එකයි කියලා අර පක්ලේශ ධර්ම කපාගෙන ඉදිරියට ගියාට පස්සේ බලවත් උදව්වට එනවා එතකොට මේ දේවල් එච්චරම මේ කුපිත වෙන දෙයක්වත් කම්පණය වෙන දෙයක්වත් ප්‍රතික්‍රියා කරන දෙයක් නෙවෙන මට්ටමේ හිත මෝරන මේකට පස්සේ තමයි උද්‍යාපී ඥානෙ මේරි මැච් වෙන්නේ ඒකට මේ වගේ මේ ප්‍රතික්‍රියා කරන්න ඒකට උත්තර හොයන්න පෙළඹෙන ගතිය අඩුයි ඒක නිසා මේක මේක එතෙන්ම මෝරල නැති වෙලාදී මේක උද්‍යාපී කියලා ටිකක් වැඩි තක්සීරුවක් කරගත්ත ගතියක් පේන ප්‍රකාශයේ ඒ වගේම තවත් එකතු කරනවා කියන තියෙන්නේ මම ඇඟ දැඩි කර තද කර ගතිමි කියලා කියන්නේ අර ස්වභාවිකව සිදුවෙන දෙයට ප්‍රතික්‍රියා කරනවා. ස්වභාවික සිදුවෙන දෙයට මේ ඒක ඉහිර කරලා අල්ලන්න හදනවා. පල්ලෙහාට යන ගඟක් නතර කරලා අල්ලන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී කරන්න ඉඩක් තියෙනවා නම් කල යුත්තේ යමක් නොකර වෙන දෙයකට වෙන්න. ඒකට ඇත්තටම හැකියාව තියෙනවා ඒ වෙලාව. අන්න ඒ චීත්‍රයේ මේ හුලඟක් අල්ලන්න හදනවා වගේ පල්ලෙහාට යන ගවක් නැස කරන්න හදනවා වගේ මේ පොරකන්න ගියොත් වෙන්නේ ආපහු සක්කාය දිට්ඨිය මම ආයනේ වගේ දේවල් ඇති වෙලා අර ස්වභාවික ගලනේ බාධායි. ඒක හරියට කියනවා නම් ආස්වාද ප්‍රසවාස හොඳට තුනී වෙනකොට හයියෙන් හුස්ම අරගෙන පෙන්ලා දෙන්න හදනවා වගේ වැඩක් මේ කරන්නේ. ඉතින් ඒ නිසා අවසානයේ ඒකත් තමයි ප්‍රශ්න නැගන්නේ මෙහි වැරද්දක් ඇද්දයි පහදා දෙනු මැනින්. වැරද්දක් තියෙන්නේ මේ ස්වභාවික වෙන දිහා බලාගෙන ඒකට වෙන්න ඇරලා ඥානෙ මෝරන්න සත්‍ය මෝරන්න දෙනවා විනුවට කායික වශයෙන් භාවනාවට සම්බන්ධ වෙලා තියෙනවා. නතර කරලා හිර කරලා අල්ලන්න හදලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අර භාවනාවේ ස්වභාවික වර්ධනේ බාධා. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ. මේ මට්ටමට එනකොට සතියට සමාධියට වැඩි කරගෙන යන්න ඇරලා ස්වභාවිකව විකසිත වෙන්න ඉඩ ඇරලා Tamanne පැත්තකට වෙලා හුදු විදර්ශනා විදර්ශන කියන්නේ විශේෂ දර්ශනාය දැකීමක් පමණයි කරන්නේ ඉන්හිහට මොනවක් කරන්නේ. අනුංගයේ දෙයක් වාගේ නැත්තම් මේ කම්පන චංචල වල මුලැමැදාක බලන අදහසින් විදර්ශනා කරන අදහසින් ඉන්න මිස මේ ක්‍රියාවලියට චේතනා වශයෙන් සම්බන්ධ වෙන්න එපා චේතනා වශයෙන් සම්බන්ධ වෙනවත් එක්කම කර්ම රස වෙන්න පටන් ගන්නවා. ඒක පුළුවන් තරම් චේතනා නැතුව මනසිකාර නැතුව පරතෝ සංකල්පෙන් අනුංගේ දෙයක් වගේ බලහින්න එක තමයි කලියුත්තේ අනුග්‍රහ කලියුත්තේ කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී හැකිපමණ මූල කර්මස්ථානයේ හිත පවත්වාගෙන යතු බවට හැකිපමණ මූල කර්මස්ථානයේ හිත පවත්වාගෙන යායුතු බවට උපදෙස් ලැබී තිබේ. ඒත් විපස්සනාවේදී එනේන අරමුණ මෙනෙහි කළ යුතු බවට දේශනාවල ප්‍රවචනවා. මේන් අදාසන්නේ කුමක්ද කියා පැහැදිලි කර දෙනෙමින් හිත යටහත් ඉලා සිටිනවා. මේකට නිදර්ශනයක් කියනවනම් අපි ඩ්‍රයිවිං කරනකොට කියනවා වින්ඩ්ස්ක්‍රීන් එක බලන් ඩ්‍රයිව් කරන්න කියලා. නමුත් දෙපැත්තේ කොච්චර දෝ වාහන යනවා එනවා 100 100ක් අමතක කරලා බෑ. මේ යන්නේ පොලක් හරහාද මේ යන්නේ කැලයක් හරහාද මිනිස්සු ඉන්න තරක නැත්තන කියලා දැනගන්න ඕන. ඒක පිළිබඳ අවධියක් තියෙනවා. නමුත් ඒව බල බල හිටියොත් වින් ස්ක්‍රීන් එක බලන්න නැතුවත් බෑ. නිසා මේ දෙකම බලන්න පුළුවන් ගතියක් එනවා දිනු වෙනකොට. ඒක සරුවච්චන්හන්සේ පෙන්නන්නේ පැටියා වදපු දෙනක් පැටියා දිගේලි කරලා දෙන බැඳලා තනකොළ කනකොට පැටියට කිරි දෙන්න නම් දෙන බඩ පිරෙන්න තනකොළ කන්න ඕන. මොකද කනකොට පැටිය දුවන. දුවපුවාම හෙලපල්ලේ වැටෙන්න ඉඳ තියෙනවා, ගින්නට අහු වෙන්න තියෙනවා. එතකොට ඇහක් ගහගෙන ඉන්නත් ඕන පැටිය දිහා. එවන එක ඇහකින් තනකොළ දිහා බලන තනකොළ කරන ගමන් අනික් ඇහෙන් පැටිය දිහා බලාගෙන දෙන තනකොළ කන්න. පැටිය දිහාම බලන තනකොළ කෑවේ නැත්නම් කිරි නැතුව. තනකොළ විතරක් කාගෙන හිටියොත් පැටියා ගිහිල්ලා කොහරි වැටුණොත් අමාරුයි. ඒ නිසා එක හැකින් තනකොළ දිහා බලන එක හැකින් පැටිය දිහා බලන කරනවා වගේ මූල කර්මස්ථානයේ දර්ශනය ගිලිහුණොත් සතිය නැති වුණා කියන සැකේ ඉන්න පුළුවන්. ඒකට එනේන අරමුණු වලමත් තියෙනවා මුලැමැදාක බලලා ගන්න තියෙන විදර්ශනා මේ ඕජාව. ධර්මෝජාව. ඒක පිළිබඳ හැඟීමකුත් තියෙනවා. මේ දෙකම කරන්න පුළුවන් වෙන තරකට එනවා. ඒකෙන් තමයි මේ සතිය අතුයිති විහිදී වැඩෙනවයි කියන කියන්නේ. සතිය විවිධාංගීකරණයකටපත් වෙනවා. ඉතින් එක දෙයක් මත තමයි සතිය වඩන්නේ. පහු වෙනකොට විවිධාංගීකරණයක් වෙනවා. විවිධාංගීකරණ වෙලා මේ සතියේ මූල කර්මස්ථානේ නැත්නම් ඒ කියන දන ඊට පවත්වාගෙන යනකොට සද්දයක් ඇවිල්ලා කම්පනයක් වෙලා තහිත කැඩිලා ආයේ ඒක ගියාට පස්සේ සතියට එන හැටි වේදනාවක් ඇවිල්ලා යම් ප්‍රමාණයට අවධානය ගන්න හදලා තමයි අරගෙන නැත්තම් ගන්න බැරුව මේ වේදනාව යනවා නමුත් සතිය දිගට පවත්වන හැටි යම් යම් මේ ලාමක හිතවිලි තේරුමක් නැති අයාල යන හිතවිලි ඇවිල්ලා අවධානය කිට්ටුවට ඇවිල්ලා අවධානය ගන්න හදනවා තමයි ගන්නවා තමයි ගන්න බැරුව යන හැටි වගේ ඒ ඒ ඒ අනික් කර්මණු වලත් වගතුක පේන්න පටන් ඒක මේ සතිය ඝන බහල වෙනකොට දැඩි වෙනකොට විවිධාංගීකරණය වෙන ලකුණු. ඒක මේ කරන දෙයක් නෙමෙයි කරන දෙයක්. මේ මේ දෙකම විපස්සනා වෙදී ආධුනිකයන් නම් කියන්නේ ඒවම බල බල ඉන්න පුළුවන් තරම් මූල කර්මස්ථානල සත්‍ය වඩා ගන්න. මුත් මේ වඩාන යනකොට අනික් කර්ම වලින් බාධා එනකොට ඒක කරදරයක් කරගන්න එපා. ඒකෙත් මුලැමැදාග කොහොමද? මුත් මේ බලන ගමන් සති ධාරාවක් පවතිනවා. මූල කර්මස්ථානයේ ඇසුරක් පවතිනවා කියලා බලාගෙන යනවා. ඉතින් මේක ඇත්තට මේ මූල ධර්ම වශයෙන් විස්තර කරන්න අමාරු වුණාට කරගෙන යනකොට එච්චර අමාරුවක් වෙන්නේ මේ බයිසිකල් පදින කාලේ අත් දෙකීම හැන්ඩල් එක අල්ලගෙන යන්න උනාට හොඳට බැලන්ස් එක ආවට පස්සේ කතා කතරලා යනවා අන්තිමට අත් දෙකමත් අතරලා යනවා හැංගින් ගන්න පුළුවන් බැලන්ස් ඉතින් අර ආධුනිකයට ඒක ආධුනිකයේ අත් දෙකකින් අල්ලගෙන උවමාරුවෙන් තමයි පුරුදු වෙන්නේ පුරුදුලා පුරුදුලා යනකොට ඒ දක්ෂකම් මතුවේ සාමාන්‍යයෙන් කුරුඳුලේ බබෙක් හම්බෙච්ච අම්මට තමන්ගේ වැඩ ටික කරගන්නත් බෑ දරුවා නිසා. අපේ අම්මට දරුවෝ 11ක්. 11 වෙනි එක හම්බ වෙනකොට ඉලක්කමක් විතරයි. මුල් මුල් දරුවන්ට එන අන්තිම දරුවා බලාගන්න අම්මට සිද්ධ වෙන අප්පච්චිගේ වැඩ බලන්න 11 වෙනි එක විතරයි. පළවෙනි දරුවට ඒක පළවෙනි දරුවට ඒක ඉතින් ජීවිතයකට ඇරිය ලොකුයි. ඒ නිසා කරගෙන කරගෙන යනකොට ඒක නිකන් සාමාන්‍ය දේවල් වුණා. මම නම වෙනියා. සමත භාවනාදී චතුත්ථ ධානයට පත්තන විටද ආසද ප්‍රසාද නොදණියයි. මේ නිබ්බිදාවේ ඒක අවස්ථාවකට දැන ගැනීමට කැමති. චතුත්ථ ධානයේ යනකොට සමත භාවනාදී ආසස් ප්‍රසවාසයේ අතර ඊ타මත්ම අධිරද කායහිත දෙකම සමතයකටපත් වෙනවා. දැඩි වෙහෙස ආයාස කර වුණොත් තමයි හයියෙන් හුස්ම ගන්න ඕන කරන්නේ ඔක්සිජන් ගොඩක් ඕන කරන්නේ අර වෙලාවේදී ඊටාමත් මඩු ඔක්සිජන් ප්‍රමාණයක් ඕන කරන නිසා ඉතාම හිමිට හුස්ම සිද්ධ වෙනවා. නමුත් ඒ යෝගාවචරයා යම් විදියකට මම හුස්ම ගන්නවද නැද්ද කියලා බලන්න ගත්තොත් හිත කැළඹිලා සමාධියෙන් කැඩිලා හුස්ම තැවටේ. ඒක ගැන කිසියම් හැඟීමක් නැතුව මේ ධානයේම හිත නිමග්න කරගෙන හිටියොත් හුස්ම ගන්නේ නැහැ කියන නිගමනයට එන. හුස්ම හොයන්න ගියොත් ධානයෙන් කැඩේ. හුස්ම තියනවා නෑ වැඩක් නෑ මම ඉන්නේ හොඳ සාන්ත සමතේකට කියලා බැලුවොත් දිහා හුස්ම තිබුණත් එක නැත් එක දැනෙන්නේ නැතුව යන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙන අවස්ථාවක සමතයේදී ධානයේට එන්නේ සප්පීතික තෘෂ්ණාව තියෙන නිසා. නිකාන්තිය කියන එකක් තියෙනවා. ඒක හැම වෙලාවෙම ධානයට බඳින ගතියක් තියෙනවා. අන්න ඒ නිසා නිබ්බිදාව නැහැ සමත භාව. ඉතින් සර්වඥයන්ගේ පහළ වෙන්නේ ඉස්සලා ධාන භාවනා කරන අය නිවන දිහාට හැරුණේ නැහැ. සංසාරෙම රසවත් කර කර කණ එක තමයි තිබුණේ. ඒක නිසා සරුවචාන්සේ මතක් කරා චතුත් අධ්‍යාන සමාධිය විපස්සනාට පාදක වෙන්න නම් ඒක උපේක්ෂාවෙන් සහ සතියෙන් පන්නරේ ලබන්න ඕනේ. සති උපේක්ඛා දෙකෙන් ආශ්‍රය තිබුණොත් විතරයි ඒ ධානය පිළිබඳව එච්චර තද ආශාවක් නැතුව නිබ්බිදාකුණක් පහළින් ඉඳ තියෙන්නේ. ස්වභාවයෙන් එන ධානය විවේකජම් පීති සුඛං කියන විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛ නැත්නම් උපේක්ෂාවෙන් බර නිසා ඇලීමක් තමයි තියෙන්නේ. සප්පීතික ප්‍රිය තෘෂ්ණාවක් තියෙනවා. ඊටාමසියුම් ඒක ආම් නිරාමිෂයි ආමිෂයකට සම්බන්ධ නැහැ. නමුත් මේ නිබ්බිදාව කියන්නේ සප්පීතික තෘෂ්ණාවට කියන නන්දියේ ප්‍රතිපද. ප්‍රීතිය සහිත වූ තෘෂ්ණාවට කියනවා නන්දි කියලා. අභිනන්දනය කරනවා නන්දනය වෙනවා පිනවනවා කියන වචනේ ඉන්නේ ආසාවෙන්. ඒකේ අනිත් පැත්ත තමයි නිබ්බිදාව. ඒ නිසා විපස්සනාවෙන් විපස්සනා සමහරට ආචාර්යවරු පෙන්න විපස්සනා චතුත් අධ්‍යයනය කියලා එකක්. ඒකෙදී සප්ප්‍රීතික තෘෂ්ණාව ගැන හොඳට අහගහගෙන යනවා. ඒකට කියන්නේ නිබ්බිදාව මේ නිකාන්තිය කියන නිකාන්තියට අහගහගෙන යන නිසා බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදර්ශනා කරන්න පුළුවන්. ඒක අනිත්‍ය දකින්න පුළුවන්. දුක දකින්න පුළුවන්, අනාත්ම දකින්න පුළුවන්. සමතෙන් යන එකකට ඒ ලැබෙන ධානය පිළිබඳ කවදාකවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන්නේ නැහැ. මොකද ඒක පිළිබඳ තියෙන්නේ බැඳීමක් ඒක පිළිවෙත් තියෙන්නේ මේ සියුම් තෘෂ්ණාව. ඒ නිසා ඒක ඉබිලාව කියලා ගන්න බෑ. නමුත් ඒ මත සතිය උපේක්ෂා දිනු කළොත් මේක වුණත් විදර්ශනා ආරම්භ කරගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ භික්ෂුනාචරණ ධර්ම දේශනාවේදී පහත ප්‍රකාශන සඳහන් කරනවා. පවතින දේ පේනව නෙවෙයි, දකින්න දේ තිබෙනව නෙවෙයි. පෙර නොතිවි හට ගන්නා බවක් ඉතුරුවක් නොමැතිව විනිවිද වෙන බවයි. ඒ නිසා රූපේ අනිදස්සන අනාරම්මන බවද එය සිටී ඇතිවිලි සිටිවි බව ප්‍රකාශ කරන. එසේ නම් සත්‍ය වශයෙන් රූපයක් නැද්ද? භාවනාදී කරුණු පැහැදිලි කරුණු දැනගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්නේ නිලම. මේක හොඳයි අතර මේ මූලධර්ම වශයෙන් විස්තර කරන්නේ මේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහනද මීට කලින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා පවතින දේ පේනවා පේන දේ පවතිනවා. ඒ පෙන්නලා ඉවර වෙලා ඒක බොරු කරන්නේ අනිත් පැත්ත පේනවා නිවන කියන එකක් තියෙනවා පේන්නේ නැහැ. පේන්නේ නැතුනට ඒක තියෙනවා. මෙන්න මේ දෙක දෙකේදී කොතනද මධ්‍ය ප්‍රතිපදා කියන එකයි මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එකක් තමයි මේක තියෙනවා පවතිනවා පවතින දේ පේනවා පේන දේ පවතින. මේ තමයි භෞතික විද්‍යාව. එතකොට මේක ශූන්‍යතාවයට දාලා බැලුවොත් එහෙම දැන් නැහැ. එතකොට අර අපි හොඳ කතාවක් තියෙනවා මට මතක නෑ ඒකේ තියෙනවා නෑ කියන කතාවේදී ඔය අවුල විසඳන්න ලංකාවේ ජන කතා දෙකක් තියෙනවා තාත්තයි පුතු දෙන්නෙකුයි මේ හේනක් කොටන හරි වැඩක් කරනකොට වාදිනේ වහලා තියෙනවා කෑම වගේ. එතකොට එක්කෙනෙක් මේ කතාවක කියලා කියන ඕකේ එයා ඇරලා බලන්න කෑලි දෙකයි කියන්නේ. තුන් දෙනෙක් ඉන්නවා. එයා ගිහිල්ලා කියනවා මට පේනවා මේකේ තුනක් තියෙනවා. මේ මේ මේ වගේ දෙයක් ඔප්පු කරනවා. මේ තාත්තා පුතා අනිදින කියනවා මේක නෑ දෙකයි තියෙන්නේ. මේ ආරයක් කියනවා ඔකට පේන තුනක් තියෙනවා. ඉතින් අර දෙන්න කියන්නේ එහෙනම් අපි පළවෙනි දෙක කන්නම් ඉතුලේක ඔයා කන්නේ කියලා අර දෙක කන්න. අර මහලට හුස්ම ගන්න හොම්බ හොම්බේ යන්නේ. ඒ වගේ මේක වෙනද වාගත කරන්නේ කිව්ව කොහෙ ගියත් අහුව. ඒ නිසා මේ දෙක අන්ත දෙකක් කියලා දැනගන්න. පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන සසත දිට්ඨියට වැටෙනවා. තියෙන දේ පේන්නෙත් නැහැ, පේන දේ තියෙන්නෙත් නැහැ කිව්වොත් එimhe උච්ඡේද දිට්ඨිය වෙනවා. බුදුදහම මේ දෙකට අහු වෙන්න එපා. මේ දෙකේ තමයි ලෝකයා ඉන්නේ මැදමාවත ගන්න. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මැදමාවත ඇල්ලුවට පස්සේ ඒකේ ඇල්ලෙන්නේ. ඒකයි බුදුහාමුදුරගේ බණ තියෙන එක. ඒ නිසා අපි මේ වගේ දෙයක් ගන්නකොට අපි තර්කයෙන් බැසගත්තොත් ඔය එකක් එක කරඬු කරන්න පටන් අර ගන්න අනික මේ විකල්ප දෙකම අපෙන් ගිලිනවා. අපි දාර්ශනික වශයෙන් බලන්න කිසියම් නිගමනයක් වගේ කියන්න එපා. මේක හුදු නිරීක්ෂණයක් පමණයි. පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන්නේ සස්සත දිට්ඨිය. පවතින දේ තේ පේන්නෙත් නැහැ, පේන දේ පවතින්නෙත් නැහැ කියනවනම් උච්ඡේදයට වැටෙනවා. බුදුදාංශික මේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බචිතේන නසේවිතක්. මහන්නේ මේ අන්ත දෙක පැවිද්දා විසින් සේවනය නොකළ යුතුයි. මේ දෙක මැදයි සත්‍යය තියෙන්නේ. සත්‍ය කියන එක කඩේ සාප්පුවේ ගන්න තියෙන එකක් නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි කියන එකයි සත්‍ය විඥාන්නේ මැද හැම වෙලාවෙදීම විකල්පයක් වශයෙන් තේරිලා මතුවෙනකන් නිගමනයකට එන්න. නිගමනයට ආවොත් වන්දි කියවන්න වෙනවා. නිගමනයක් වෙනුවෙන් නිරීක්ෂණය කරගෙන කරගෙන යනකොට අපිට නිගමනයේට එන්න තරම් තොරතුරු හම්බ වෙනකොට නිගමනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තොරතුරුම ඔප්පු කරනවා. එතකොට අපිට කිසි දෙයකට පක්ෂග්‍රාහී වෙන්න ඕනේ නැහැ. මේ සිද්ධිය ඉවරයි. ඒ කියනගෙන කෙනෙක් හිටපොයෙන් තමන්ගේ ගමන යනවා. ඒ නිසා මේ බුදුජානනාංශේ මා කච්චායන ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා කච්චායන මේ ලෝකයා අන්ත දෙකක බැඳිලා ඉන්නේ දේවල් තියෙනවා කියලා ඒකාන්තයක් තියෙනවා දේවල් නැහැ කියලා ඒකාන්තයක් තියෙනවා. ওই දෙකම සරුවචනාංශයේ විශ්ින් පහත්යයි සම්මත කරලා අයින් කරලා තියෙනවා. මැදමාවත තියෙන ওই දෙක මැදි. එනිසා මෙවයිදී අපිට ඇස්සරවනවා මේ බණ වලින් ඇස්සරෙව්වට අපිට හොයාගන්න වෙනවා අපි අනුගමනය කළ යුතු මඟපා. ඒක බණෝලින් කියලා දෙන්න බෑ. මොකද සිද්ධි හැමදාම වෙනස් වෙන නිසා මූලධර්මයේ දැනගෙන එනේන සිද්ධියේදී දේවල් අල්ලබදා ගන්න නැතුව මේකමයි සත්‍ය මේක බොරු. මට විතරයි තේරෙන්නේ අනුත් තේරෙන්නේ නැහැ වගේ දැටිමත 10 වෙන්නේ නැතුව නැවත නැවත නිරීක්ෂණය කරන එක තමයි විපස්සනා කරන්නේ. අනුපස්සනා කරනවා කියන්නේ ඒක. ඒ නිසා මේකේ මේ ඒ ස්වාමීන් වහන්සේගේ බණේදී රූපේ අනිදස්සන අනාරම්මන බව කියන්නේ වස්තු රූපය වර්ණ රූපේ අර ඉතුරු රූපය. කඩ රූප විතරයි ඇහැට ගහන්නේ ඒක දස්සනයි නිදස්සනයි ආරම්මනයි. කනට ඇහෙන ශබ්දේ පේන්නේ නැහැ. මනින්න බෑ. කිරන්න බෑ හැඩ ආකාර නැහැ. නාසයට දැනෙන සුවඳ පේන්නේ නැහැ. දිවට දැනෙන රස පේන්නේ නැහැ. ඇඟට දැනෙන පහස වස්තු හැපෙන දේ පේනකොට පහස පේන්නේ නැහැ. ඒ නිසා ඒව අනිදර්ශනය අනාරම. ඇහැට පේන රූපේ විතරක් මේ නිදර්ශනයි සනාරම්මයි. ඒක මනින්ට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බණ අහනකොට මේ කන් දෙකෙන්ම අහන්න. එකක් ඇහුවොත් ඕක විතරයි පේන්නේ ඊට පස්සේ ඉතින් ඕකම කැපෙන්න පටන්. ඒ නිසා එක බණක් එක සැරයක් අහන්න එපා. හතර සැරේ අහන්න. අහනකොට අහනකොට එnde එnde එnde දැක්ක ගැඹුරක් තියෙනවා. බුදුබණ වුණත් බුද්ධ දේශනා සූත්‍රයක් වුණත් එක සැරයක් ඉවත් තේරුම් ගන්නට 113ක් 14ක් තියෙනවා. දෙවෙනි තුන්වෙනි සැරේ වුණාට 20ක් 30ක් තියෙනවා. කරගෙන කරගෙන යනකොටම ඒ තුලම මෙතෙක් හම්බෙච්ච නැති ඕජාව එන්න පටන් ගන්නවා තමයි සත්‍යයෙන් ඉන්නේ. නැත්තම් නිකන් මූල ධර්ම කාර්යයක් වෙනවා මූල සුතමේ ඥානෙ විතරක් නැතුව. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා විදර්ශනා වශයෙන් වැඩිීමේදී ආශ්වාසයේදී චංචල කම්පන ගතිගුණ සතිය යොමු කරමි. ඒ හොඳින් දැනේ. එසේවත් ඒ ක්ෂණයේම පාලවන ප්‍රශ්වාසයේ ගති ලක්ෂණ මග හැරෙන බව මට තේරුම් ගොස් ඇත. ඒ ආශ්වාසයේ දැනෙන ගති තරම් දියුණු චිවුණු නොවේ. මේ සාමාන්‍ය දෙයක්ද යන්න පැහැදිලි කොට දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේකේ කියනවා සාමාන්‍යයෙන් ආස්වාද ප්‍රසවාස දෙකේ එක පළුවක්. ඒ කියන්නේ ආස්වාදයේ හෝ ප්‍රසවාසයේ එකක් හරි වැටෙනවා නම් සතිය තියෙන බාට ලකුණක් තියෙනවා. ඒ වගේම එයාටම ඥානයක් වෙනවා මේක තේරෙන්නේ නැහැ කියලා එකක් නැමෙයි. මේක තේරෙනවා මෙන්න කම්පණ ඥාන. මේක තේරෙන්නේ නැහැ ඒත් දැනුණක්. ඒ කියන්නේ ඒක අසත්‍යයක් නෙවෙයි තියෙන්නේ. තේරෙන්නේ නැති බව දන්න. ඉතින් මේ විදිහට යන්න යන්න යන්න තමයි අපිට සම්පූර්ණ චිත්‍රය දක්වන්න පුළුවන්. ඒ නිසා පේනවනම් ආස්වාසය ආස්වාද දිගේම යන්නේ. මේකට උදාහරණ දෙකක් කියනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමයේ අනුපද ධර්ම ක්‍රමය හැම එකක්ම අත නෑර පැදුරක් කෙළුවා වගේ දිගට කරගෙන යනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමයේ යටි කෝටිතෝ පීලෙන්තෝ විය කියලා වගේ හැරමිටියක් කනෑනේ යන මිනිස්සයාගේ හැරමිනිය යට අඩිය තින්ත ගෑවිලා තියෙනවනම් ඒ තින්ත වදින්නේ හැරමිටිය වදින්න තැන විතරයි. ඒතකොට තැන් තැන් වල කිච්චි. ඒ ක්‍රමයේදී මෙතනින් ගිහිල්ලා ඊගාවෙත් කියන්නේ එහා කොනේ ඊගාවෙත් කියන්නේ එහා කොනේ දිගට යන ගමනක් නෑ ඒත් ගමනක් තියෙනවා. ඒ හැරමිටිය වදින තැන් වල රේඛාවක් තියෙනවා. නමුත් ඒකාකාරී නෑ. දිගට පවතින්නේ නෑ. ටිකම බව. සාරිපුත්‍ර සාංශේ ක්‍රමයේ පැදුරක් කිලෝ වගේ ඉරක් ඇඳා වගේ යන්නේ ඒක. මොකලන් සාංශේ ක්‍රමයේ අතරින් අතරින් තැත් තිත් යනවා. ඒකත් හැබැයි ගමනක් නියෝජනය කරන රේඛාවක් නියෝජනය කරනවා. ඒක නිසා ආශ්වාස ප්‍රශ්වාස දෙකම නොවැටුණා. හුස්මේ හිත තියෙනවා ආශ්වාසය හෝ ප්‍රශ්වාසය වැටෙනවනම් ඒ හොඳටම ඇති ඒ බවට විශ්වාස කරන හිත තර්කවාදී කරන්න දුව tempat වෙන්න දුව ප්‍රසවාසයක් වේද ගන්න. වෙනපිනිච් එකක් පේන්න ගන්නවා හිත සංවේදී වෙනකොට. ඒ නිසා විශ්වාසයක් ඇති කරන අනේකයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ හුස්ම නදින අවස්ථාව නිවන් ලං අවස්ථාවක් කිය ඔබ වහන්සේගේ පොතක සඳහන් වත් ඒ වත් එවිට අප වඩන්නේ සමතය මිස විපස්සනා නොවේ නේද? මෙහෙම ඇත්තටම කියන්න බෑ. මොකද හුස්ම නොදැනෙන අවස්ථාව කිව්වට පස්සේ ඒක නිවනට ළඟ මේක බුදු වෙන අවස්ථාවද බුදි වෙන අවස්ථාවද කියන්නේ. සමහරවිට බුදු වෙන පැත්තට යනවා බුදි වෙන පැත්තට යනකොට නොදෙන් යනවා. ඒකට කිව්වොත් ඒක නිවනමයි කියලා. ඉතින් පොඩ්ඩක් අර බුද්ධි බුදු කියන දෙක පොඩි පොඩි ප්‍රශ්නක් හිටිනවා. ඉතින් ඒක නිසා ඒක සමථ විපස්සනා කරන්න ඉස්සෙල්ලා මේ නොදැනීම ගියත් ආසපාස ඇතුළේද ඉන්නේ පිටද ඉන්නේ කියන ප්‍රශ්නේ වැදගත් වෙනවා. අන්නේ ඇතුලේ ඉන්නවනම් මේකේ ප්‍රකාශ කළ තැනක සමතේ වෙන්න පුළුවන් කියලා මේ වගේ හොඳ විචක්ෂණ බුද්ධිය කියනවා මම හිතන්නේ මොකක් කරාද විපස්සනා වෙන්නේ. සමතරත් ඇදී විපස්සනා වෙන්නේ ඉඳී තියෙනවා. මොකද පළවෙනි ධ්‍යානයේට ගියත් අර්පණා සමාධියේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන නිසා ආනාපානයේ ඉන්න බාට සේයාව හිටිනවා. ආනාපානෙම නොතිබුණත් විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන නිසා ආස්වාද ප්‍රසවාස පළු දෙක පේනවා. මේන්න ඉඩ තියෙනවා බොහෝ විට. ප්‍රථම ධානයේ උත්කෘෂ්ඨ අවස්ථාවට නොගියොත් මධ්‍ය බොහෝ මේ ලාමක අවස්ථාවල හිටියොත් ආශ්‍රද ප්‍රසාරයේ වැටහිම තියෙන නිසා. නමුත් විපස්සනාට යනකොට සම්පූර්ණ නොදැනී ගියා වගේ පේන්න තියෙන අවස්ථාවල් තියෙන නිසා ඇත්තටම මේ අවස්ථාව උඟාක් යෝගාවචරකේ පැත්තෙන් මෝරලා මදි තාම කියන්න සමථ විපස්සනාට කියලා ඒක නිසා එහෙමම දිගට කරගෙන යන්න වර්ධින්නේ නැහැ ඉස්සරහට යන බාන කියයි මොකක් හරි සක්මණේදී නාම රූප වල අනිත්‍යතාවයේද නාම රූප හා හේතුඵල දැකිය හැකි. මේවා අනුපිළිවෙලකට කළ යුතුද නැත්නම් හැකි ප්‍රමණ දැකිය යුතුද? ඒකේ එන තාලේ බලන එකයි තියෙන්නේ. අනුපිළිවෙල තේරෙන්නේ හොගක් එකම දේ දහස්වර කරනකොට තමයි ඒකේ ආරේ ආඩේ හැඩේ මොකාටද මේ ඉන්න හදන්නේ කියලා තේරෙන්නේ ගොඩාක් බැලිදී. අසත් රූපයත් චක්කු විඥානයත් නිසා ස්පර්ශය ඇති වෙනවාද? නැතිනම් අසත් රූපයත් ස්පර්ශ නිසා චක්කු විඥානේ පහළ වෙනවාද ටිකක් පැටලී සහිතයි පස්ස වේදනා සංඥා චේතනා විඥා කියන නාම වල හේතුඵල දැකීම පියවර දෙකකින් ද දැකිය හැකි. ඉතින් මට පේනවා මේ මූලධර්ම මේ චින්තාමය ඥාන සහ විපස්සනා භාවනාමය ඥාන අතර පැටලවිලක් මෙතන තියෙනවා. හැම වෙලාවෙම මේ චින්තාමය ඥාන ඉස්සරහට දාන්න හදනවා භාවනා පැත්තක දාන්න. ඒතර කරත් ඉස්සරහට දාලා ගුණා පස්සට දැම්මා වගේ ගමනක් හිතෙනවා. ඒසොට ඉතින් හරි අමාරුයි කරත් පරිදි. මොකද මොඩේ වුණත් ගුණාට යන්න දුන්නොත් උ කරත්තර යනවා. එළවෙන්නේ පඬිතා වෙලා කරත්ත ඉස්සරහට කරපුවම ගෝණාට තේරෙන්නේ කවුද ගුණා කියලා. මමද එළවෙන එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා කෙලින් ඉස්සලා කරත්ත ගුණා යවපන්. يعني අත්දැකීම භාවනාමය ඥාන යන්න හදන. ඒකට චින්තාමය ඥාන හැඩ ගැහිලා එයි. චින්තාමය ඉස්සරහින් තිබ්බට පස්සේ හෝස් බිෆෝර් ද මේ කාට් බිෆෝර් ද හෝස් තමයි. ගුණාට රිවර්ස් කියන එක නෑ. එච්චරයි ප්‍රශ්නේ. රිවර්ස් එකේ තියෙනවා බලතයි. ඒ නිසා මම කියන මේ වචන දැනගත්තට පාවිච්චි වෙන්නේ විපස් භාවනාවේ යන්න යන්න ඇරලා පිටිපස්සේ මේක යන්න දෙන එක විසදෙනවාමයි. ඔබලා ලියන්න දෙන මල්ල ඔබන්න ඕනේ විසදෙන නිසා මේක කරගෙන යන්න ගියොත් භාවනා කරනකොට ආනන්ද සතියේම කල්පනා කරන්න පටන් ගන්නවා. හරි විචක්ෂණ ගතියක් දැනෙනවා. ඕජාවක් දැනෙනවා. නමුත් දන්නේ නැහැ භාවනා නෙමෙයි යන්නේ චින්තාමය වැඩක් යන. ඉතින් ඒක කාලේන හස්තියක් වෙනවා කියන එකයි. දිත්තේ දිත්ත නැත්තම් වීමෙන් නැවතීමට ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද මේ ඉස්සරහා තියෙන දේ කරන්නේ නැත්තම් දිත්තේ දිත්ත නැත්තම් මේ කලින් කියාපු ප්‍රශ්න තුන අහන්න නැතුව භාවනා කරනවා නම් දිත්තේ දිත්ත නැත්තම් මුතේ නැත්තම් මුත්තේ නැත්තම් විඤ්ඤාත විඤ්ඤාත නැත්තම් යාත්‍ර මේ ප්‍රශ්නාර මිනිසුන්ට ගහනවා වගේ තේරෙන්නේ මගේ උත්තරවලින් ඉතින් මේ පැය භාගයක් තුනද කියන්නත් ඕනද මොනවද කියනවා සක්මන් භාවනාවේ වෙන දහම් විවේචනයක් ඉදිරිපත් කරන ලද ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේනමක් පාසඳන් කරුණු ඉදිරිපත් කළා. වැදගත් වන්නේ ඉරියව්ව නොව නොවන බව, නුවණින් නොබැලුවොත් කෙලෙස් සංසිඳීමක් නොවන බව. අපිට කිසිම අවස්ථාවක රූපයක් රූපේ හම්බ වෙන්නේ නැහැ. දහම ඇත්තේ නාම රූපයන්ගේ විදීම සඳහා එසේනා රූපේ දැරිකොට ග්‍රහණය කර ගැනීමෙන් රූපෙන් විදී නොහැකි බව. විඥානයේ කයමත ප්‍රවැත්ම නවත නවතත් සිදු වෙනවා. නුවණ කියන්නේ ඔසවනවා, තබනවා කියන එකද? කය මත සිහිය පැවැත්වීම නුවණ නොවේ. නුවණ දුක පිළිබඳ සමුදය නිරෝධයේ මාර්ගය පිළිබඳ ඥානයයි. පජානාති නුවණින් දැකීමයි. මේ තලාවේ සිට පැමිණි සිස්සා ස්වාමීන් වහන්සේ වැඩිවේ අට්ටික සංඥා බව. වනේ සක්මන් මළු නැති බව උන්වහන්සේ සීසභාගත යුතුය. තවත් බොහෝ කරුණු ඉදිරිපත් කරන ලද වඩා වැදගත් හැඟෙන දේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන මේ ලිලමි. සක්මනේදී අකුසලය නොවැඩෙන නමුත් කුසලයේ වැඩිවීමක් නොවේති බව ප්‍රකාශ කරා. ඇත්තටම මේ මේ මේ සක්මන අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒකෙන් නිවන් ලැබෙනවාමයි. පරියන්කේ කරන්න ඕනේ නිවන් ලැබෙනවාමයි. එහෙම අපිට කරන්න දෙයක් නැහැ මේ විවිධාකාර ගුරු මත තියෙන විවිධාකාර ප්‍රතිස්පන්දි තියෙනවා Tamanට සුදුසු එකක් කරලා බලන්න. එයන් අපි ආරක කරනවා මේක කළ යුතුයි කියලා හැම වාද කරන දෙයක් නැහැ. නමුත් මේ සක්මන් භාවනා පිළිබඳව මම මයිලක තියෙන ප්‍රසාද හැඟීම මොකද මේ ਸਰවඥ දේශනාවේ පැහැදිලිව සංකමාන සංකම සූත්‍ර ආනිසංස සූත්‍රයේ පැහැදිලිම සක්මන් භාවනාව විස්තර කරලා තියෙනවා. ඉතින් අර මේ ළඟදී අර මේ අර ප්‍රොෆෙසර් පද්මසිරි මට පොතක් කියලා තිබුණා. ඒකේ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ මතක නැහැ මහත්තයාගේ නම මම හිතන්නේ නියුමන්ඩරි නෝමන්ඩරි කියන එකනේ first you have to be somebody before becoming a nobody තමන්ට කවුරු හරි අනාත්මය දැනගන්න ඕන නම් පවතින ආත්මය දැඩි කරලා තීරුම් අරගන්න ඕනේ. නැත්තම් අනාත්මයට යන්න බෑ. පටන් ගන්න ඉල්ල අනාත්මයි කියලා පටන් අරගත්තොත් මේක යන්න වෙන නිසා පවතින ආත්මය හොඳට සීමා දැනගන්න. First you have to be somebody before becoming a nobody. ඒ නිසා මේ පවතින ආත්මය දැනගන්න තමයි මෛත්‍රී භාවනා කරනකොට Tamanට මෛත්‍රී කියලා පටන් ගන්න. සතර සතිපට්ඨාන ඉස්ලා කායanපස්සනාට හිත දාලයි වේදනා සංඥා ඔට යන්නේ. ඉතින් කායanපස්සනාව කියලා කියන්නේ මේ කයේ ඉරියව් ටික තමයි. ඒක නිවන නෙවෙයි. නමුත් නිවනට අවන්ට අවශ්‍ය කරන මූලික උපක්‍රම නැත්නම් උපකරණ සති සමාධිය ඇති කළොත්. ඊට පස්සේ සතියෙන් සමාධිය යුක්තව මේක දිහා බලනකොට කය දිහා බලනකොට වේදනා සංඥා දිහා බලනකොට සතිය ඇති කරන්න ඉස්සලා බැලුවට වඩා වෙනස්. ඒකේ පරිණාමයක් තියෙනවා කය දිහා සතිය යුක්තව බලනකොට එන්නේ එන්නේ ගිහිල්ලා ඒ කයේ තියෙන කය විනිවිද බලනකොට තමයි නිවන එන්නේ. නමුත් ඒකට නිකන් කෙලිම යන්න බැරි නිසා ආනුපුබ්බේ වැඩ පිළිවෙල යනකොට මුලින්ම රූප කර්මස්ථානයක් තමයි බුදුරජාණන්සේ කියලා තියෙන්නේ. ඒ රූප කර්මස්ථාන නැතිව භාවනා කරන්න යෑමෙන් වෙන්නේ මොකද්ද? යන්නේ භාවනා චින්තාමේද භාවනාමේද කියලා මොන්නම තාලකින්වත් තෝරන්න බැරි වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා චින්තාමේ තැන ගිහිල්ලා පැටලුනොත් හොඳේ බුදුහාමුදුර කෙනෙක් ආවත් කර්මස්ථානාචාර්යවරයෙක් ආවත් ගොඩ ගන්න බැරුව යනවා මේ මනුස්සයා ඔලොමල වෙනවා. Taman හිතාගත් එකම සත්‍ය කරගෙන ආපහු පිළියම් කරගන්න බැරි වෙනවා. රූප කර්මස්ථානේ පටන් ගන්න එකට ආයේක අතගාලා බලලා මේ පරීක්ෂා කර බැලීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක 1 2 3 4 ක්‍රම. එනිසා බටහිරට ඒ අවශ්‍ය පොත දීපු ඒ සුස්කි මහත්තයා ලියලා තිනවා හැම වෙලාවෙම ආධුනික හිතකින් පටන් බිග්ිනර්ස් මයින්ඩ් එක තමයි භාවනාවේ ප්‍රධානම දේ. කවදාකවත් ඉහළ කෙළවරින් අල්ලන්න එපා. 1 2 3 4 පිළිවෙලට යන්න. තමයි හැමදාම ආධුනිකයෙක් විදිහට සලකන්න සලකන්න නිහතමානී ගතිත් වැඩෙනවා වැටුනොත් නැගිටින හැටි තේරුම් ගන්න. අනිත් කෙනෙකුට දන්නේ නැති කෙනෙකුට තේරුම් කරලා දෙන්නත් හොඳට හැඟීමක් එනවා. මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න ඕනේ අයනු ආයනු නෙවෙයි. අයනු ආයනු අමාරු අකු. රයන්නේ ටයන් නෙවෙයි පටන් ගන්න. භාෂාවේ අයන්නේ තමයි පටන් ගන්න ශ්‍රී අකුරෙන් ඉවර වෙන්නේ. නමුත් එහෙම කිව්වට අයන්නේ පටන් ගන්නෑ. අර වැලිලාලි කියන ඉස්සලම ආයන්නේ ලිව්වට රයන්නේ කියලා දෙන්න ඉස්සලා. රයන්නේ කියන්නේ වමට කරකවන. ටයන් කියන්නේ දකුණට කරකවන. ওই දෙක කිව්වට පස්සේ රටකට ගන්න පුළුවන්. අයන්නේ යන්නේ. නිසා මේ මූල ධර්ම කෝක වේදක් දැන් දේශනාවේ ਸਰවත්‍යන්තේ ඇහෙන් පටන් ගන්නවා. චක්කු සෝත ගහන ජීවා කාය කියලා ඊට පස්සේ මනට යනවා භාවනා පටන් ගන්න කාය කියලා තමයි. ඒවා ඉතින් ගුරු කුල මත. ඕන කෙනෙකුට ස්වාධීනත්වය තියෙනවා. ඒක තමයි කැමැති මේ ආරම්භක තැනින් පටන් අරගන්න නමුත් මේ වගේ විවේචන තියෙන බව දැනගෙන ඉන්නේ කොහොමද? මොකද අපි සමාජයට ඔය වට අහු වෙන වෙලාවක් තියෙනවා. ඒක නිසා මේවා තියෙන්නේ උපක්‍රමයක් සඳහා පමණයි, උපකරණයක් පමණයි, ප්‍රයෝජන සරකලා පාවිච්චි කරලා බිම තියන්න දැනගන්න. ඒක සඳහා මේ විවේචනේ නැත්නම් තීක්ෂණ බුද්ධිය කාගේ එකක් වුණත් කමන්නේ වැඩ ගන්න මට්ටමින් තියාගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මාහට ඇසීමක් ලැබුණු කරුණක නිර්වද්‍යතාවය දැනගැනීම පිණිස මෙම ප්‍රශ්නය ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. සෝවාන් ඵල පුද්ගලයෙකු මත්පැන් පානය කිරීම වරදක් නොවන බවත් ඒ පුද්ගලයා මත්පැන් පානය කිරීමේදී ඒ සතියෙන් යුක්තව පානය කිරීම හා ඒ ලැබෙන වින්දනයේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ මෙනෙහි කරන නිසා ඒ වරදක් සිදු නොවන බවත් ඒ විඳීමට කෙනෙකු නැති බැවින් ඒ වරදක් සිදු නොවන බවත් මේ පහදා දෙන්න ඔබ වහන්සේට පිංචිතු වෙනවා. මේ මිනිස්සයා මත්පැන් පාන කිව්වට පස්සෙත් මේක කිව්වේ ඊට ඉස්සලාද කියන එක ප්‍රශ්න තියෙනවා. පස්සේ කිව්ව එකක් නම් මේක සංසාදා. කියලා කියන කියනවා මේ රියබිලිටේට් කරන්න ඕන නම් බොන කෙනෙකුට බොන්න ඉස්සලා උපදෙස් දෙන්නේ. කියලා කියනවා විවට පස්සේ උපදෙස් දීලා වැඩක්. ඒ නිසා මේකත් මේ පානය කරාට පස්සේ කියව එකක් කියලා මම හිතනවා. ඒක නම් මාත් එකගොයි. පානය කරාට පස්සේ නම් ඉතින් අනිවාර්යයෙන් මේ පැත්තට තමයි උත්තර දෙන්නේ. කියලා තියෙනවා මේ නමුත් මේ කියූප මේ බීපු නැති කෙනෙක් දන්නේ ලියන්නේ එයාට කියූප එකක්ද තුන්වෙනි කෙනෙක්ගේ උත්තරාද කියලා හරි අමාරුයි කියන්නේ. ඒ පුද්ගලයාට කෙලින් කතා කරන ප්‍රශ්න දෙක තුනක් අහලා ගන්න පුළුවන් වේදිකාවට මෙතන ඉන්නේ මේ කතා කරන්නේ කිලියම මේ චූදිතය නෙවෙයි පෙරක දෝරුව කතා කරන ඉඳ අමාරුයි ගන්න. ඒ නිසා මේ සම්බන්ධ වෙච්ච පුද්ගලයා ඉන්නවනම් මම හරි කැමති කතා කරන්න බලන්න. කියන්නේ ඒ කතා කරන පුද්ගලයාගේ අත්දැකීමත් එක්ක යන්න ඕනේ නැත්නම් අමාරුයි කියන්නේ මොකද අපි ළඟ නැහැනේ ආශයංශේ ඥානෙ. අපිට තියෙන්නේ මේ ප්‍රශ්නේ කොට යීමේ ක්‍රමයක් හොයනවා මිස සර්ව සාධාරණ ලෝක විනිශ්චයක් කරන්න අපිට බෑ. ඉතින් ඒ පුද්ගලයා අහනවා නම් අපිට හොයාගන්න පුළුවන් මට හිතෙන්නේ පීවට පස්සේ ලියපු ප්‍රශ්නයක් වගේ. එහෙම නැති මොකද කරන්නේ? ඒක අහන්න ඕනේ ඒකයි මම මේ මිනිස්සේ අල්ල ගන්න හදන්නේ. ඒක නැතුව අපිට මේක වාද කරලා කෙලවරකට එන්න බෑ. විදර්ශනා භාවයේදී ආයතන 6න් පංච උපාදානස්කන්ධයේ අනියන්‍යතාවය බැලීමේදී විදර්ශනා භාවයේදී ආයතන 6න් පංච උපාදානකන බැලීමේදී ඇස කන යන ආයතනවල උපාදාන ස්කන්ධයන් පිළිවෙලින් අනිත්‍ය බව වැටහි තවදුරටත් බැලීමේදී ඒවායේ ශුන්‍ය බවක් නිස්සාර බවක් වැටහි. වැටෙන්නේ මේ පිළිබඳව තවදුරටත් පහදා දෙනමින් කාර්මිකව ඉල්ලමු. ශුන්‍ය බවක් ගන්නව ආලෝකේ ඊටා පිරිසිදු වර්ණවත් බවක් නැති ඇතිවිත ඇතිවීම නැතිවීම නැවතුන ආකාරයක් වෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ අත්දැකීමේ මගට ඇවිල්ලා තියෙනවා නම් තව පැහැදිලි කිරීම පිටින් ගන්න එක හොඳයි. නමුත් මේකම වෙන්නත්. ඒක ආශේවනය කෙරුවට පස්සේ භාවිත බහුලීගත කරනවා නම් Tamanටම තේරෙනවා. මේ ආශ්‍රයක් ඇවිල්ලා තියෙන්නේ මේ මේ ආයතන දිහා බලනකොට මට වැටෙනවා. ඒකට අඩුම කැඩුම ටිකයි Taman ළඟ ඔක්කොම තියෙනවනේ. මේක නැවත නැවත කර බලන්න. කර බලනකොට Tamanගේ පිළිබඳව Tamanම විවේචනය කරලා සුමකට යොමු කරනවා. එනිසා වෙන කෙනෙක් නිදර්ශන දෙන්න පටන් අරගත්තොත් ආයේ මූල ධර්ම පැත්තෙන් ගලපන්න ගන්න මේක අත්දැකීමම ගැළපීමට කරන්නේ සතත අභ්‍යාසය කියලා කියන්නේ. ඒකම නැවත නැවත කරනවා. එතකොට Tamande මේ අත්දැකීමම විශ්වාසය හම්බ වෙනවා. මේ වගේ අදහසින් කරලා මේක වැරදි කියලා දැනගත්තත් ඒක අහක දාන්න වෙන වටිනා තොරතුරු. Tamange අත්දැකීම දන්න මේ ක්‍රමය මම කෙරුවා වැරදි කියලා. පිට කෙනෙක් කිව්වට සැකේ දුරු වෙන්නේ. ඒ නිසා මේ නැවත නැවත කරන එක තමයි අපේ තේරවාදී අපිට දීලා තියෙන උත්තරේ. ආනාපාන සති සමත භාවනා වඩන ප්‍රථම ඥාන උපදවාගත් අයෙක් මේ විදර්ශනාට හරවාගන්නේ කෙසේද යන කරුණාවෙන් පාදා දෙන්නේ. මේක සම්බන්ධයෙන් මූල ධර්මානුකූලව කියනවනම් සමත භාවනාවක් වඩපු නැති සමත සමාධියක් නැති කෙනාට විපස්සනා කියන එක දොරටුවයි රූප මධ්‍යයන් රූප කර්මස්ථානෙන් පමණයි. සමත ධ්‍යාන එකක් හෝ ඊට වඩපේ කරන්න නාම පැත්තෙන් සහ රූප පැත්තෙන් දෙපැත්තෙන් ඇතුල් වෙනවා. ඒක ඒ ඒ මූලධර්ම ප්‍රකාශය කරලා මේක විස්තර කරනවා. විපස්සනා භාවනා කරන එකන අනිවාර්යයෙන්ම කායන පසනාවෙන් පටන් ගන්නවා. කය හා සම්බන්ධ කර්මස්ථානයක් ආනාපානෙ පිම්බි බැකිලිය වම දකුණ. ප්‍රථම ධ්‍යානයේ වඩපු කෙනාට ප්‍රථම ධානයේ යන්න හේතු වෙච්ච ආනාපානය එහෙම නැත්නම් සක්මන් භාවනාවත් ඕනේ නම් දිගට විපස්සනා සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රථම ධානයේ උපදින විතක්ක ਵਿਚාර පීචසුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහක් විපස්සනාට යොදන්න. එතකොට නාම කර්මස්ථානේ යන්න පුළුවන්. ඒ නිසා විපස්සනා සමත කරලා විපස්සනා යන අයට නාම මේ පැත්තෙන් රූප පැත්තෙන් දෙපැත්තෙන් මේ ප්‍රවේශය ලබා ගන්න කිව්වා. විපස්සනා කරන සඳහා රූප කර්මස්ථානේ පරමයි. ගර්ථ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩි වෙමින් උලංගල සම්පූර්ණ නොතනී ගොස් කයේ සංසිධීමේ සම්පූර්ණයෙන් දරන විට ආනාපාන අරමුණ නැති වී ගියේය. ඉන්පසුද ශබ්ද ආදී කිසිදු අරමුණක් නැතුව සිටන බව පමණක් දැනෙමින් තිබුණි. එවන් අවස්ථා ගන්නවක් මෙසේ අරමුණ නැතුව සිටන විටදී අභ්‍යන්තරයෙන් විශාල පිපුරුම් හඩක් ඇතිවෙනවා. අනතුරුව ඇසර බැලීමේ ඉන්පසු නැවතත් වතාවක් කන ළඟින් ඊතලයක් කරනාක් මෙන් ක්‍රීෂණ ශබ්දයක් ඇසුණි. නැවතත් ඒ ආස්වාදයේ අසාර බලා භාවනාවෙන් මිදුණෙමි. දැනටද ඒ අරමුණු කිසිවක් නොගෙන හිඳිනා බව පමණක් දැනෙමින් විනාඩි 10ක් 15ක් පමණ සිටින විට කුමක් හෝ ශබ්දයක් ඇසී අරමුණු ගනී. මේ භාවනාවේ ඉදිරියට යන්න නොදී ඇතිවන බාධාවක්ද නැතිනම් භාවනාව ස්වභාවයෙන් ඇතිවන්නක්ද යන්න කර්මාවෙන් පාදා දෙන ලෙස කර්ණායන ගාන්සේගේ දෙපාණමට ඉල්ලා සිටිනවා. මේකෙදි වෙන්නේ මේ ශබ්ද වලට සීමා වෙන්නේ සමහරට මනෝ රූපම වෙනවා සමහරට ශබ්ද දැනෙනවා කලාසුකේ මට හම්බෙලා තියෙන විශේෂ ගඳ දැනෙන්නේ නැතු සමහර වෙලාවට විවිධ රස දැනෙනවා සමහරට විවිධ පහස වගේම විවිධ මනෝ රූප එහෙම නැත්නම් මනෝමය තත්ත්වයන් පහළ ඒ කියන්නේ මේ වෙලාවේදී අරමුණු වලට ආපాతගත වෙන ඉන්ද්‍රියන්ට ආපాతගත වෙන අරමුණු කැපිලා ගිහලා තියෙනවා. අඩු ගානේ මෙතෙන්ට යනකම් උදව් කරගත්ත ආනාපානෙ ගෙවිලා. හැබැයි යෝගාවචර හොඳට සතියෙන් සමාධියෙන් ඉන්න බව දැනගත්තොත් ආයතන ඇරලා තියෙන්නේ ඇරියට ගනුදෙනු නැහැ. රූප එහි පණ දැකීමේ ශක්තිය ඇති රූප ප්‍රසාර කාය චක්කු ප්‍රසාරදී තියෙන එකට රූපෙ එන්නේ නැහැ අද්දක වහලා. සද්ද නැත්තනකට ගිය නිසා සද්ද එන්නේ නැහැ. ගන්ධ රස පහස ආස්වාදේ කරන්නේ නැහැ. මනස වැඩ, මනස වෙනකට වෙලෙ බොහොම ප්‍රණීතව වැඩ. එතකොට මේ සද්ද ඇහෙනවා, රූප පේනවා, ගන්ධ රස පහස දැනෙනවා වගේ මොකක් හරි එකක් හොල්මනක් එනවා. මේ එන දේ පිටින් ඇවිල්ලා ඇතුළට යන එකක්ද ඇතුළෙන් පිටතට යන එකක්ද කියන එක මොනම තාලකින්වත් තෝරන්න. මනසින් ඇති කරලා එළියට ප්‍රක්ෂේපණය කරන එකක්ද පිටින් ආපු රූප සද්ද ගන්ධ රස වගේ දේක් ඇතුළට යන එකක්ද කියලා හොයන්න. මොකද ඒ තරම්ම මේවා ප්‍රත්‍යুৎපන්න. මේක ඒකට ඒක මේකට හේතු වෙනවා. එතකොට ඉන්නේ අපි අඩ නින්දක වගේ බාගෙට හීන පේන වෙලාවක. පේනවා මොකද ඒ ගන්ධ හරයක් නැහැ. බැලුවොත් ඇදිලා ඇදිලා යනවා. ඉතින් එතකොට හොඳට තේනවා මේ ආයතන එකක්වත් මට ඕනවට නෙවෙයි වැඩ කරන්නේ. ඒගොල්ලන්ට නිදහස දුන්නොත් ඒගොල්ලෝ තනි තනි අධිරාජ්‍යයන් පිහිටවනවා. විදාර දෙන්නේ නැතුව තමයි අපි කරන්නේ මේ එක එක දේවල්ට හිත මෙහෙවණේ යොමු කරන්නේ. කාටන්නේ මෙහෙවිල නතර කරුවට පස්සේ අශ්වය පස්සයි දෙනෙක් පැනගත්ත කරත් එක්ක අශ්වය ඒ දිශාවට දුවනවා වගේ මේ පාලනයකින් තොරව සිදුවෙන බව දැක් ගන්න පුළුවන්. ඒක ඉතින් හොඳට කියනවා අපේ හිතේ යටිපහුව වෙච්ච මානසික පීඩිත තත්ත්ව නිකන් සබම්බුල මත වෙනවා වගේ පාට නිකන් ජලාශයේ රැලි නැති වෙලාවේ උඩට උඩට මත වෙන පටන් ගන්නවා. මේ මතුවෙන එක තුල මම කියන්නේ කවුද කියන එකේ පොඩි ශේයාවක් තියෙනවා. යටිපහුවෙච්ච මානසික බීතිකා ඒ වගේම විවිධ මානසික தত্ত্ব ගොඩ එන එක එළියට එන එකම සුව සේවාවක් කියනවා. මත අතපත ගන්න යන්න එපා කියන ඔහේ ඉන්නත්. එනකොට එනකොට යටිපහුවෙච්ච psychological wounds කියලා කියනවා. යටිපහුවෙච්ච දේවල් නැත්නම් එන්න පුළුවන්. සමහරු සද්ද විතරයි අහන්නේ. සමානට විශේෂ අරකේ වගේ ගන්ධ රස පහස ජීවිත දේවල් එනවා ඒ දේවල් මනින්න කියලා දෙන්නේ නැතු ඒවට ඒ යන්න අරින්න කරන්නේ අන්න ඒකට පෞරුෂත්වයක් මම ඉන්නේ සීලක මම ඉන්නේ සත්‍යක සමාධියක වෙන ඕන දෙයක් කන්නරියෝ ඒ පිටවීමම තුවාලයක සැරව පිට වෙනවා වගේ වැඩක්. ඒක තමයි සාමාන්‍යයෙන් ওই කවුන්සලින් වලින් ෆ්‍රී ඇසෝෂියේෂන් එකෙන් කරන්නේ. එක්කෙනෙකුට මානසික අසහනයක් තියෙනකොට කතා කරන්න ඉන්න අනිත් එක්කන හුමිට දෙමි අරට නිසින්ින්ද කතා කරන්න. කතා කරනකොට කරනකොට එයාවත් හිතාගෙන ආපු දේවල් එන්න පටන් එතකොටයි එයා යකීතෙන් යටපත් කරගෙන තිබුණු ඒ යම් යම් මානසික ආවේග පීඩිත තත්ත්ව උහේ දෝරේ ගලන්න පටන් එතකොට අහගෙන ඉන්න කියන මිනිස්යාම තමන්ට ගුරුවරයෙක් වෙනවා වෙදෙක් වෙනවා කවුන්සල් කරන එකට තේරෙන පටන් අර ගන්නවා මේ ෆ්‍රී ඇසෝෂියේෂන් නිකන් හිතට ගලන්න දෙන එකේ තියෙන වාසිය. ඉතින් භාවනාවේදී මේක කවුන්සලින් වල දෙන්නේ කියනවනේ. හොඳට පුහුණු කරපු උපදේශකේ උපදේශකෙක් ඉන්නවා රෝගියයි. බුදුරජාණන් අපිට සතිය දීලා තියෙනවා දෙන්නම එක්කනම්. අහන්නේ තමයි කියන්නේ තමයි. බුදුමහාකාර ෂෝට්කට් එකක් කර කරන් පටන් ගන්නවා. ඒ ෂෝට් සයිකල් එකක් යන්න පටන් අර ගන්නවා. මේකට මෙතෙක් කල් ඇහුම්කන් නොදිනු නිසා තමයි මේක පැහැවලා පිළිකාවක් බවට පත් වෙන්නේ. දැන් ඒකට එන්න. ඔහේ දොඩමළු වෙන්න. හැබැයි සම්පූර්ණ අවතියක සම්පූර්ණ සත්‍යාලෝකයේ යටතේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ස්ටෝරු කාමරේ සුද්ධ කරන දවස් වගේ. සම්පකාරී මාසික සැර ගණන් බලන දවසට වහන්නේ. බැංකුවේ තියෙන ජූරි 30ක් වෙනදා දෙසැම්බර් 30ක් වෙනදා බැංකුව ඇරලා පාඩුව ගන්න කරන්නේ නැති වෙලාවක් තියෙනවා. අර රිකන්සිලියේෂන් කරන්නේ අන්නේ වගේ යන වෙලාවක්. ඉතින් මේක හොඳයි. නමුත් සමාජයට ඊටාම තමන්ට තරන්න වෙන බොහෝම පහත් දේවල් සිද්ධ වෙනවා. වගේම තමන්ට හිතා ගන්න බැරි rahat උනා නිවන් දැක්කා වගේ කියන දේවලුත් එනවා. ඔක්කොම මනෝමූලික දේවල් බවත් ඔක්කොම මනෝමය දේවල් වගේ බලාගෙන සැකයක් තියෙනවා නම් නැවත මූල කර්මස්ථාන කියලා රූප කර්මස්ථානේ අත ගෑමේ ප්‍රකෘතිමත් වෙන්නේ. මේවා නාම ධර්ම. ඒවා නිකන් මේ බලාකුළු වගේ. නිකන් මේ වාෂ්පීකරණය වෙච්ච දේවල්. මූල මූල කර්මස්ථානට යෑමෙන් Tamanට නැවතත් යන්නේ ගමන් පිට හදා ගන්න පුළුවන්. ඒකට ගුරුවරයාත් උදව් කරන්න පුළුවන්. ගුරුවරය නැති වුණත් සතිය මත පිහිටීමේ දැන දැන මේකට යෑමෙන් සහ දැන දැන පිටවීමේ මේක වශීකරණ. ඒ වශීකරණ පටන් අරගත්තොත් අපිට තේරෙනවා ලෙඩෙත් ඇතුලේ තියෙන වේදකමත් ඇතුලේ තියෙන්නේ මේ දෙක එකතු වෙන්නේ නැති එක නිසා මේ දෙක අතර sannivedana නොවීම නිසා තමයි අපි මේ බාහිරව සතියෙන් කරන්නේ මේ දෙක කොන් දෙක කිට්ටු කරලා අර තියෙන විභවේ නැති කරලා දානවා නිකන් මේ අකුණක් ගන්නකොට අතුණු සන්නායකෙන් අකුණු සන්නායකෙන් කරන වැඩේ කරනවා. ඒකට ඒක ලොකු මේ කැතැසිස් කියලා කියන එහෙම නැත්නම් සරව පිට කර හැරීමක් සිද්ධ වෙනවා. හොඳක් නම් අඩුයි මේක වෙනවා නරක තමයි පේන්නේ. ස්වාමීන් වහන්සේ දෙන්නේ ගොඩක් අමාරු දෙයක් තමයි නේද මේ අර ප්‍රතික්‍රියා නොකර බලාගෙන ඉන්න පුළුවන්කම ඉතාමත් විශාල දක්ෂකමක් කාලයක් එක්ක ඇති වෙනවා. අනිත් දේ මේ අදනින්දක ස්වභාවයක් තියෙන නිසා එතකොටත් සැකයක් මත වෙනවා ඒ වගේම මේ වෙන දෙයක්ද නුවණ දෙයක්ද වගේ තුන ඒ නිසාත් අර ප්‍රතික්‍රියා නොකර බලා ඉන්න එක තමාරු වෙනවා අර අඩින්දක ස්වභාවය නිසා ඔය ඔය දක්ෂතා දෙක දියුණු වෙනකොට ඕක වඩා හොඳට අපිට හසුරන්න පුළුවන්කමක් තියෙනවා 1939 නැත්නම් 40 වගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්සල්ලාම මේ කවුන්සලින් නැත්නම් ශ්‍රී ඇසෝසියේෂන් දෙනකොට ලියලා තියෙනවා දැන් රෝගියා රෝගියා කියලා කියන්නේ මානසික සෝගයක් තියෙන කෙනා දැන් මම තමයි උපදේශකයා කියලා තමයි මයි ළඟට එනවා. ඊට පස්සේ මම කරන්නේ යට නිදා ගන්න උත්සෝපාවක් දීලා මාත් හොඳට වාඩි වෙලා යාට කියනවා මම කවදාකවත් ඔයාගේ පුද්ගලික තොරතුරු කාටවත් කියන්නේ නැහැ. මම වෘත්තිය මේ වශයෙන් බැඳිලා තියෙන්නේ ඔයා කතා කරන්න. කතා කරන පොඩ්ඩක් අවශ්‍යනවා මම. නිකන් කතා ඊට පස්සේ මෙයා කතා කරන්න පටන් අරගත්තාට පස්සේ කුලුවාතරම් බලන භූමිටි නොදී මෙයා කියන දෙයට එන්න අරින්න. මෙයා කියන දේ විවේචනය කරන්න හෝ මනින්න කිරන්න ගියොත් මෙයාගේ ප්‍රවාහයේ බාධා වෙන්න නිසා එයා එක තැනක ලියලා තියෙනවා බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා. කාන්ති වුණාට බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා. මේ බුදුරජාණන්සේ කියූපේ ක්‍රමයි. සෝතවා යදිරෝ බදිරෝ යත. ඔබ හිතේ දොඩමළු වෙනකොට උඹට ඇහෙනවා නම බීරෙක් වගේ හිටපන්. අතන මේ මේ උපදේශකයා ඊ වැඩේ කරන්නේ මෙතන තමයි. ඇතුලෙන් සද්ද ඇහෙනකොට Taman ඒකට කිසියම් මැනිල්ලක් කිලිලක් කරන්නේ බීරෙක් අහගෙන ඉන්න වගේ අහගෙන ඉන්න. ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන එකයි තියෙන්නේ. මේකේ අන්තර්ගතය බලන්න යන්න එපා. මේ ගලන්න හරි. ඉතින් මේක කරපු ගමන් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ අදහස් විවේචනය කරපු සෑම ගෝලයකම අතාර්කික ප්‍රකාශනයක් කරපු විදිහට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිෂේධනය කරලා දාලා කරන්න බැරි දෙයක් කියන්න හදන උපදේශකයා බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා කියනවා මේක වෙන්න බැරි වැඩක්. ඊට පස්සේ එරික් ෆ්‍රොම් විවිධනේ කරකවන නිසා කොච්චර ගැඹුරක් එදා දැකලා කිව්වත් එයාගේ අනුගාමිකෝ කිසි කෙනෙක් මේක අගය කරේ යම් හේකින් මේ යා කරන කතාවට හුමිරි දෙන්න ගත්තොත් කතාවට බාධා. එහෙම යන්න ආරින්න. ඊට පස්සේ ඒක විස්තර කරන මේ දැන් ඉන්න කෙනෙක් කියනවා බුදුරජාණන්සේ සතියේදී පටන් ගන්නකොටම කියන ප්‍රතික්‍රියා නොකර සතිය පුරුදු කරන්නේ. එතකොට මේ මානසික ධර්ම වලට ගියා ඒක දොඩමළු වෙන වෙලාවේදී නෑ හුවිට දෙන්න. ඒකේ කතා එළියට යෑමෙන්ම ලොකු තිබුණු ආතතිය ලොකු තිබුණු මානසික මේ පිළිකාව දිවිලා යනකොට. මෙන්න මෙතෙන්දී ප්‍රතික්‍රියා නොකර සිටීම කියන එක බොකම. ඒක තමයි තියෙන ඊටාම දක්ෂකම අපි ටික ටික ටික පුරුදු කරන්නේ. මේ වෙලාව එළියට එන එක හරිය ලොකු දෙයක්. ඒක මේ තුවාලකින් සරවෙලියට එනවා වගේ වැඩක්. යස් නයික් නයික් කාලේ පර සප්පෙක් ගාන සිංහල වෙදකම් කෙරුවොත් වටේට මේ බේත් ගැල්ලුවාට මෝ තුවාලේ ඇරලා තියන. පෝජාව ගලන. තුවාලේ ඇරලා තියලා තමයි වටේට පත්තු බඳින්නේ. පත්තු බඳපුවාම මිල්කි මිල්කි එළියට එනවා. ඉතින් බලන ඕන කෙනෙකුට වෙනවා මේකෙන් විස බීජ යන්න පුළුවන් මේ වෙදකම හරියන්නේ නැහැ. නමුත් තුවාලේ වැහුවොත් වෙන්නේ මොකද්ද? අර එළියට එන එක නතර වෙනවා. ඉතින් ඒ වගේ එකක් මෙතන තියෙන්නේ වනමුකේ වහන්නේ ඕජාව එළියට යන එක හොඳ දේවල් නම් එළියට එන්නේ. සරව ඕජාව තමයි යන්නේ. නමුත් ඒ ටික ඇතුළේ තිබ්බ පිළිකා වෙනවා පිට ගියොත් සුද්ධියක්. සුවසේවාවක් වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ආරාධනා කළ යුතු නෑ. වේවා කියලා පතන්නත් එපා. එනවනම් හොඳම දේ තමයි ආයෙ ඔකට පොරොප්ප ගහන්න යන්න එපා. ගමන යනකොට පොරොප්ප ගාවත් මොකද වෙන්නේ? ආයුර්වේදයේ කියනවා ශුක්‍ර වේගයක්, අසුචි වේගයක්, මූත්‍ර වේගයක් නැතර කරොත් අපස්මාර කියලා ලිලක් හැදෙනවා. කාපිලා යන්න රින්දු. පොරප ගැවුවා ගියා. නෑ. කිසිම උත්තරයක් ඕනේ නැහැ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඔබ බේරගනි මම නෑ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. ඔය දෙඩමලි වෙන්නයි. ඒකට උත්තර දෙන්න නම් අපි ඊට වැඩිය හොඳ දන්න තැනක ඉන්න බෑ නෑ මම අපි දන්නේ මේ ප්‍රශ්නින්ම තමයි ලෙඩේ යවුවේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට ප්‍රතිඋත්තර දෙන්න බෑ. ප්‍රශ්නේ නැවත නැවත නගින්න අරින්න. ඒකෙන් තේරෙනවා කොතනින්ද මේක මතුවෙන්නේ මොකද්ද මූලාශ්‍රය. උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ අපි ඊට වැඩිය දන්නා කියන බවක් ඇසියුම් කරන්න හදනවා. අපිට එහෙම කරන්නේ නෑ. ඔය ඒක නිසා ඒක නිසා සර්වචනාංශي මතක් කරනවා මේක හරියට දැක්කොත් මේ සිද්ධිය හරියට දැක්කොත් මේ ජීවිතය කියන්නේ පෙළන දෙයක්, තවන දෙයක් කියලා ආයි කවුරුත් කියන්න ඕනේ මේකෙන් කරන්නේ මේ පොළනොයි කියන එක අහලා තියෙනවා. හාල් පොළන කුල්ලක දාලා දැන් නම් කුල්ල දකින්නේ නැහැ කොළඹ හාදී. ඒකට හාල් ඇටයකට මොකද වෙන්නේ බලන්න පෙළෙනවා නිතර. බිමට වැන්නකොට ගන්න. ආයි බිමට වැන්නකොට ජීවිතය කියන්නේ මොකක්ද? ඒක ඔක කායික සිද්ධ වෙනවා නැත්නම් වාචික සිද්ධ වෙනවා මානසික සිද්ධ වෙනවා. ඒක වෙන නිසායි අපි මේ ඇතුළ බලන නැතුව පිට බල බලයි. ටෙලිවිෂන් බලනවා, පත්‍ර බලනවා, රේඩියෝ බලනවා. එතකොට මේක ඇතුළේම අපේ ඉන්නේ. ඇතුළට දාපු ගමන් මේක තියෙන්නේ එක චිත්තක්ෂණයක් ඉර නොතබ. දිගටම තැවීමක්, දිගටම පෙළීමක්. මේ අපි කතා කරන්නේ මානසික මට්ටමේ. හරිම අසා ඒක දිහා බලනකොට පේනවා අපි නිකන් පීරි ගන්නවා වගේ. කියාගෙන මේ ප්‍රාස්තුවක් කරගෙන අතුල්ලා අතුල්ලා ඉන්නා වගේ තියෙන. ඒකයි අපි මේ විවිධ දේවල් දිගේ විනෝදාංශ දිගේ විවිධ පික්නික් යනවා අනම්මනම් කර කර මේ වැඩ කරන්නේ මෙන්න මේක දකින්න බැරුව. ස්වාමීන් වහන්සේ ඔය தත්ත්වේ පහු කරලා යන්න පටන් ගත්තාම එන්නෙන්න සංසිඳීම වැඩි වෙනවා. මේකේ තියෙන සාන්තිය තේරෙන්නේ ඕක ඉක්ම ඉක්මවල යන්න ඕනේ. හසුරුවන්නේ නැතුව අයින් කෙරුවොත් සාන්තිය දකින්න හම්බ වෙන එක හේමම ගෙවිලා ඉවර වෙනවා. ඉවරන දැසේ තේින්න පටන් අර ගන්නවා දැන් ඉවරයි. අය හිර කරලා නෙවෙයි නැත කළද හිර කිරුවොත් තමයි අර්බුද කරන්නේ. එළියට එන්න දෙන එකයි තියෙන්නේ. ඉතින් අපි වෙලාව හරි නිසා දැන් ඉතින් නැත කරන්නයි වෙන්නේ. ස්වාමීන් වහන්සේ පොත්පතේ පිටන්නේ තියෙන ඉස්සලා කඩාගෙන ආවා. පොත් 100යි තියෙන්නේ. දැන් සෑහෙන්න ගිහින් කීප දෙනෙක් විතරක් දෙන්න පුළුවන්. ඒ මේ අර මේ පොතක් තියෙනයි පන්දිසාංශගේ පොතක්. හැබැයි පිටක 100යි තියෙන ඒක නිසා මේ අනුකම්පා කරලා බෙදා හදාගෙන පාවිච්චි කරනවා. නැයි යතරමෙන් අපි මේ ආයතනයේ වශයෙන් සලකලා වැඩසටහන් නිම කරන්නයි අපි මට ආයතන භාවනා කරන ආයතන ඉතින් මම මේකේ ගැළවෙන්න දරන්නේ නැහැ ඒකත් ආයි. ඒ කියන්නේ ද්වේෂයෙන් යන්නේ වැඩි. ද්වේෂයෙන් වැඩි යන්නේ නිසා තමයි මේ ළඟන නිසා මේක මෙතෙන්දී ඇඟිලි නොගහ එහෙම යන්න දෙන එකයි තියෙන්නේ. ඇඟිලි ගැහුවොත් මේක සාධාරණීකරණ කරන්න හරි මොනවා හරි දෙයකින් ওই ගමන බාධා. මේ වැඩේ විසඳන වෙලාවේ තොවිලි ඉවර වෙලා යන වෙලාව ඕම වෙනවා. මම යා සම්බන්ධ නොවි. ඇඟිලි ගහන්න එපා. හොඳයි අපි දන් රිවි පදනම වශයෙන් ප්‍රකාශනයක් තියෙනවා දවසේ පින් අනුමෝදන් කිරීම. අද දින මේ භාවනාමය වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාස්කම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පස් සැපයාදීමේ දායකත්වය ලබා දුන් අශෝක පෙරරා, සුනිල් පෙරරා, ජයවති ජයසිංහ, ශ්‍යාමා පෙරරා සහ මල්ලිකා යන මහත්මී මහත්මී විසින් එමෙ සීල දෙනාගේ මීගේ ඥාතීන් පිම්පිනිස දායකත්වය ලබා දෙන ලදී. ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වේදම් ආර හේම හේවාමාන මහතා විසින් මේගේ ඥාතිත පිම්පේස පවත්වන ලදී. ඉතින් මේ විදිහට පිළිසෙට පිපාසය දීවීම සඳහා ගිලම්පස අපයාදීම ගමන් පාසු සලසා දීමත් නිසා මේ අත්තන්ට සංසාර ගමනේදී කවදාකවත් විපාසාවක් පහළ නොවේවා. අල්පං කඳුරු දීපං කඳුරු පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වේදම් සපීමේදී ඥාන දෝ සුඛ දෝ හෝති කියලා සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. ඥානවාන සපයාදීමෙන් තමන්ගේ ගමනට සුඛය ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ සංසාර ගමනේ යම් තාක් යන්න වෙනවනම් ඒකට මේ පහස්පන් ලැබිලා අපිට උද්ධහදී උත්තරමන් වහන්සේලා පැමිණ වැඩ වදාළේ සාන්ත සුන්දර නිවනට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ යන්ට අවසාන වශයෙන් මේ සීලපින් හේතු වාසනා වේවා කියලා අපි සාදරයෙන් පිළිපදමු. ඉතින් මෙවැනි සටහන් නිමාවදී අපි මතක් කරන්න ඕනේ අද දවසත් ඊටාත්ම අපි හිතූ පැතූ පරිදි කිසිම බාධාවකින් තොරව මේ කටයුතු සිද්ධ වුණා මේ නම් සඳහන් කරන ලද සියලු දෙනාගේ සාද මේ සංවිධානාත්මක සහයෝගයක් තියෙනවා විශාල අපිට නොපෙනී උදව් කරන සංවිධානක් තියෙනවා ඉතින් මේ සියලු පෙනී නොපෙනී උදව් කරන සියලු සංවිධානයන්ට ආධාර උපකාර කරන සියලු දෙනාටම අපි අපේ පුණ්‍යයේ විනේ උතුම් කොටස මෛත්‍රියෙන් කරුණාවෙන් නැත්නම් මුදිතාවෙන් යුක්තව පාරණාය සිළු දිනාම අපි විසින් මේ සාධනෙන් දෙන පින සාදු කියලා අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ නමින්මේ පරිලෝකේ යම් තා ඥාති පිරිස ඉන්නවනම් ඒ සියලු දෙනාමත් මේ සභාවේ ඉඳලා සාදු කියන්නාසේ අපි මේ පවරණද පින් සාතරයෙන් අනුමෝදන් වෙලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කරනවා. ඒ වගේම අපාපටත් මේ පින ඒකාන්තයෙන්ම අවසාන ගමන වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස මේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අදහසින් අපි යුක්තව එත්තවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අද දවසේ වැඩසටහන මෙතනින් නිවෙනවා සිට දිනාටම සරසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා චිත්තාර්ථාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ittavata changammehi sambetam punya sampetam sabbe bhuta sabbe sampatti siddhiya ittavata changammehi sambetam punya sampetam sabbe sattanumodantu sabbe sampatti siddhiya ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ නං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදා සමාදමෝ යාවිනිපාන පත්‍තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය සිල් දිනාටම තිරුවන් සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිජ්ජතු Thank you. سدوس مینان و ساخت